එයාගේ කෙරුවාවලත් වචනවලත් ඒ නැමියාව තියෙනවනේ මම නැත්තම් එයාට කියනවා ප්‍රගල්භ එහෙම නැත්තම් ඔලමුල එහෙම නැත්තම් ගුරුසු පුද්ගලයෙක් කියලා එතකොට කෙනෙකුගේ උපදේශ නොලැබියන ඉඩ තියෙනවා. ඉතින් ඒ විදිහට තමන් කාට හරි පැවරුවත් ඒ පවරූප කෙනාගෙන් පවා උපදේශ නොලැබීමට හේතු වෙන කරුණු 18ක් මහා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ මේ අනුමාන සූත්‍රය සඳහන් කරනවා අපි මෙතෙක් සාකච්ඡා කරපු පළවෙනි දෝචස්ස කරන ධර්මයේ දෝව චස්ස සුවච කියන භාවයේ අනිත් පැත්ත ධර්මයේ තමයි මේ කියන අත්‍රිච්ච අල්ප පාපිච්ච ගතිය. ඉතින් මේ පාපිච්ච ගතිය ඉක්මෝල අපි අද ගණ්ඩ හදන්නේ අත්ත්ුක්කංශන පරවම්බන කියන දෙවෙනි දෝව චස්ස කරන ධර්මය. නමුත් මට හිතුණා අපි මෙතෙක් සාකච්ඡා කර මේ පාපිච්චතාවය කියන වචනය තව ටිකක් තහවුරු වෙන්න අර්ථ දැන් වෙන්න සංසන්දනාත්මකව භාෂා ශාස්ත්‍රය අනුව ව්‍යාකරණ සලකුවොත් මේ වචනය අනුව නැත්නම් මේ වචනයේ තව අර්ථ ඡායා මේ විශේෂයෙන්ම ඉච්ඡා කියන වචනයේ අර්ථ ඡායා පහක් හයක් අපේ ත්‍රිපිටකේ පුරා දැක් ගන්න පුළුවන්.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 මහිච්ඡතාවය කියලා කියන්නේ අත්‍රිච්ඡතාවය කියලා කියන්නේ කොච්චර දුන්නත් මදි. මොනවත් මොනවත් දීපුවාම ඒක මදි. ඊට වැඩිය හොඳ ඒක ඕනේ. නැත්නම් මට දුන්නේ පළවෙනි අවරින් නෙමෙයි මට මුනේ දෙවෙනි අවරින් අරයට පළවෙනි අවරින් දුන්නා. එහෙනම් ඉස්සල වතුර කැල්ලුවේ යාට. මට නෙමෙයි. ඒක නිසා මට ඉස්සල වතුරේ ඕනේ මට මුල්වැවරීම කෙහෙල් ඕනේ. උන් ওই જાති තමයි හැම කෙනාගේම තියෙන්නේ මේ අවශ්‍යතාවය නෙවෙයි තියෙන්නේ. ඒක මේ සාලපු ක්‍රමය අර ක්‍රමයක නිසා ගෝදෙනෙක් මේ අත්‍රිච්ඡතාවයටපත් වෙනවා. ඉතින් ඒ කෙනා ලුණු වතුර බොන්නා ඒ කවදාකවත් මොන දේ ලැබුණා සතුටු වෙන්නේ නැහැ.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 දැන් ඉවතියා බලපුවාම මොන්ඩිසෝරි පන්තියේ ළමයෙකුට අඳන ඇඳුම් දිහා බලනකොට පව් කියලා හිත. ඒ කරන දේවල්. ඉතින් ඒක මතක තියාගන්න මේ ආමිෂයේ සම්බන්ධ. ඉතින් වෙනුවට සරුවච්චන් වහන්සේ අල්පේච්ඡතාවය පුරුදු කරලා තියෙනවා. ඒක සිංහල දාලා තියෙන අපිස් අපිස් ගුණ. ඉතින් මේ අපේච්ඡතාවය යන්නේ සන්තුට්ටි ගුණයත් එක්ක අපිස් සතොස් කියලා පෙළකු ස්වාමීන් වහන්සේ විවස්ථාවලියනකොට ලියලා තිනවා. යෝගාවචරය අපිස් සතොස් ගුණ ඇති විය යුතුයි. අල්පේච්ඡතාව සන්තුට්ඨිතා. ලද දෙයින් සතුටු වීමයි. ඒක අද කවදාකවත් ඒක කියලා දුන්නොත් ඒක ආර්ථිකව පසුබෑමක්. දේශපාලන වශයෙන් පෙරදීමක්. සමාජික වශයෙන් නිහීන වීමක් අපි සතුස් ගතියි. ඒක කියන්නේ ගොත් අද දෙමාපිය ගුටි කනවා දරුවන්ගේ. මොකද යවන ඉස්කෝලේ ඉව උගන්වන්නේ නැහැ. නමුත් යෝගාවචරයක් වෙනකොට අපි දෙන දෙයක් කාලා හැදෙනකොට මේ අපි සතුස් ගති ඇති කරන්න ඕනේ. ඉතින් මේ ඔක්කොටම වැඩිය නපුරුම ගුණේ තමයි මේ පාපිච්චතාවේ. අපි මේ ගත්ත පාපිච්චතාවය ඒ පාපිච්චතාවය කියලා කියන්නේ නැති ಗುಣ කියාපෑම.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 නමුත් ඒගොල්ලන්ගේ තියෙන මේ පහපිච්ච ගතිය නිසා ගුරුවරු ඒ ඇත්තන්ට අන්දලා নানা ප්‍රකාර නංවනම් කියන්න පටන් අරන් තිනවා. ඉතින් මෙහෙටත් එනවා. මෙහෙටත් ඇවිල්ලා කියනවා අපිට මේ කොහොමද සංකාරූපෙක්ඛ ඥානෙ ලබාගන්නේ? කොහොමද අරූප අධ්‍යාන ලබාගන්නේ? නානා ප්‍රදේවල් පටන් අර ගන්නවා මේ එක තැන විනාඩි 5ක ඉඳගෙනවත් ඉන්න බෑ.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 ඉතින් ඒක දන්නේ නැත්නම් ඒක මේ භාවනා කරන අයගේ දෝෂයක් නේ. ඒක ගුරුවරයාගේ දෝෂේ. ඒකට ගුරුවරයා නිතරම අහනවා තියෙනවන ප්‍රශ්න ගන්න පරියන්කේ ඉනකොට මොකද්ද මානසිකාරය යොදන්න ඕනේ. සක්මනේ ඉනකොට කොහොමද? එදිනදා ජීවිතේ කොහොමද? ඒ නැවත නැවත කියලා දෙන්න ඕනේ. මොකද අපේ එදිනදා ජීවිතේ ඕක පාරිභාෂික શબ્ද මාලාවේ නැහැ නේ.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 ඒක ඉස්සලා ආමිෂයත් එක්ක නැති කරලා තියෙනවා. යාළුවෝ මිත්‍රත් එක්ක ඇසුරෙදි නැති කරන්න ඕනේ. එහෙම නැත්නම් හිතේ නැති කරන්න බෑ. හිතේ නැති කරන්න හැටි පොතේ තියෙනවා. එතෙන්ට එන්න බෑ. අර ක්‍රමයෙන් එදිනදා ජීවිතයේ මේ තියෙන නැති ಗುಣ කියාපෑම අනවශ්‍ය විදිහට තමන්ගේ සුදුසුකම් නැතුව උසස් රස්සාවල් බලාපොරොත්තු වෙනවා මූණ කැතකම තීදි රූප සුන්දරි තරඟ වලට යනවා කොන්දපණ නැතුව මේ තමන්ගේ හයියහත්ති පෙන්වන්න හදනවා මේ මොකාද කියන්නේ මේ ශක්තිමත් පුරුෂයෝ කියලා පෙන්වන්න හදනවා පුම්බගෙන මේව තියෙන මිනිස්සුල කොහෙද භාවනාවක් කරන්නේ තනි කර බහපිච්චා දැන් මේගොල්ලෝ භාවනාවක් ගන්න හදන්නේ අර පුම්බණ්ඩ කට්ටියට පෙන්වන්න මම හොඳ පොරක් මමත් භාවනාකාරයෙක් කියලා පෙන්වන්න හදි මේ මිනිස්සුන්ට පිස්සු හැදිලා නැතර වෙයි මානසික රෝග හැදිලා නතර වෙන්නේ කායික රෝග හැදිලා නතර වෙන්නේ ඊට පස්සේ ඇත්ත බුදුහාමරණ දොස් කියන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 අත්‍රිච්ච භික්ෂුන් ඉඳලා තියෙනවා. මහිච්ච භික්ෂුන් ඉඳලා තියෙනවා. ඒ වගේම අල්පේච්ච භික්ෂුනුත් ඉඳලා තියෙනවා. ඒ සමාජ හරස් කඩමයි අදත් තියෙන්නේ. ඒ නිසා පාපිච්චානේ ඉන්නවයි කියලා අපි භාවනා නොකර ඉන්නත් එපා. හැබැයි කියන්න ඕන. පාපිච්ච වුණොත් මේ මේ ආදීනම තියෙනවා. ඒ වෙනුවට අල්පේච්ඡවයන් ඒකල්ලි වල සබ්බ සංඛාරේසු අනිච්චා සංඥා.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 ඉතින් මේ තාක් මම මේ විස්තර කළේ පසුගිය දවස් දෙකේ දේශනා දෙකේ මතු කරගත්ත මේ පාපිච්ච කියන වචනේ තා පොඩ්ඩක් එළිය වැටීම සඳහායි. ඊට පස්සේ අපි අද යනවා මේ අනුමාන සූත්‍රයේ තියෙන දෝචස්ස කර්ණවල දෙවෙනි ධර්මයට ඇත්තටම කියන අධර්මයට කියලා කියන්න ඕනේ.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 අනේ අර පස් අවුරුදු දරුවෙකුට න පස් අවුරුදු නේ. පස්සේ වසරේ වස්වෙනි වසරේ ඉන්න දරුවෙකුට මේ වගේ කුණු හරපයක්, මේ වගේ කෙලේශයක්, මේ වගේ දෝචස්සකරණයක් දැම්මට පස්සේ කොහෙද දරුවට අධ්‍යාපනයක් හරියන්නේ? හරියන්නේ අමන අධ්‍යාපන තමයි. කවදාකවත් යහගුණ වැඩෙන්න බෑ. මේ තරඟකාරී විභාග අවශ්‍යයි. ඒකේ ප්‍රශ්නයක් නෑ. බෑ තරඟය කියන එකෙන් අදහස් කරන්නේ ජය පරාජය දෙකම පිළිගන්න පුහුණුවක් නේ. දැන් තරඟේ ජය විතරයි. මේ ජාත්‍යන්තර ඔලිම්පික් තරඟ වලදී පවා පරිදිනිකා දිනපෙකව මරනවා. ඔය සුද්ධෝ, ඒ කියන්නේ හොඳම මහත්ම ගතිය උ. මොනම මහත්ම ගතියක්වත් නැහැ.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 වැඳුම් ගත්ත කෙනෙක් අදත් වැඳුම් ගත්ත කෙනෙක් කියලා අර තමන්ගේ සබ්‍රක්‍මචාරින් වහන්සේලා දිහා මේ තමන්ගේ කුලවන්ත භාවය උඩින් කියලා අතර සලකනවා නම් ඇත්තටම උසස් කුලයක ඉපදිලා තියෙන පෙරපිනකෙන් කියලා සරුවත් යනසේ කියනවා එක තැනක. නමුත් මේ ගුණය පැවිද්දන් අතරට ගෙනල්ලා භාවනා කරනකොට එකිනෙක අතර ගුරු ශිෂ්‍ය දෙපාර්ශ්වය අතර තාන්න මාන්න වල උසස් පහත්කම් තියෙනවා නම් උසස් කුලේ පැවිද්ද අසත්පුරුෂයෙක් කියලා සරුවචනන්සේ කියනවා. නම්බුකාර අසත්පුරුෂයෙක් කියලා. උසස් කුලේ අසත්පුරුෂයෙක්. ඒ මොකද උසස් කුලේ ඉපදුණයි කියලා රාගය කැපෙන්නේ නැහැ, ද්වේෂය කැපෙන්නේ නැහැ, මෝහය කැපෙන්නේ නැහැ. ඒකට සරුවචනන්සේ කියනවා උසස් කුලේ පැවිදිච්ච ඇත්තන කල්පනා කරනවා නැත්නම් කවුරු හරි කල්පනා කරනවා නම් මම ඇවිල්ලා උසස් කුලෙන් පැවිදි වුණේ. නමුත් මම දන්නවා උසස් කුලේ ඉපදුණා කියලා රාග ద్వේෂ මොහ නැති වෙන්නේ. ඒක නිසා මම මේ උසස් කුලේ පැත්තක තියන්නයි මේ පැවිදි වුණේ. මම යම් ප්‍රතිපදාවක් අතරමැදි කරගෙන ජීවත් වෙනවා නම් රාගය නැති කිරීමට, ද්වේෂය නැති කිරීමට, මොහය නැති කිරීමට ඒකයි මම පැවිදි වුණේ.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 කොච්චර ගැඹුරට අපේ සංස්කෘතිය හදාලා තියෙනවද? මට ඉතින් විලි ලැජ්ජයි. ඊට පස්සේ අහනවා මේ ගොයිගම කුලේ කට්ටියගේ රාගේ කැපෙනවද කුලේ වශයෙන් කියලා ඇහුවා. Tamange හිතට ඇති වෙන රාගය මේ ගොයිගම ඉපදිච්ච නිසා කැපෙන ගතියක් තියනවාද කියලා. ඒ මම මොනම දෙයකටත් උත්තර දුන්නේ මේ කුලවන්ත වුණාම කෙලෙස් අඩු ගතියක් තියනවාද කියලා ඇහුවා.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 මම උසස් කියලා හිතනවා. මේ තත්ත්වකන්සන පරවම්බන. අද අද ලංකාවේ අද තියෙන ක්‍රමයේ හැටියට බලනකොට බෞද්ධයන් අතර දැහැඟීමක් තියෙනවා මේ මුස්ලිම් මිනිස්සුයෝ සතුන් මරණ જાතිය කතෝලික මිනිස්සුයෝ සතුන් මරණ જાතිය අපි උසස් කිය. මේක සම්බන්ධ මොනම වචනයක් කිව්වත් මොනම ලේඛනයක් ලිව්වත් ඒ මිනිස්සුයෝ මොනව ලිව්වත් අපි බුදුහාමුදුරන්ගේ ගෝලයෝ නිසා ඕන කෙනෙකුට පෙන්නත හැකි මේකද බුදුහාමුදුරුවෝ මේ ආගමක් ධර්මයක් වශයෙන් අපිට උගන්වලා තියෙන්නේ. එහෙම නැත්නම් මෙවැනි වෙලාවවල මේ අනවශ්‍ය කෙලෙස් උපදවන්නේ නැතුව මේ ඔක්කොගම තියෙන manussකම සලකන්නකෝ. න ජජ්ජා වසලෝ හෝති න ජජ්ජා හෝති බ්‍රාහ්මනෝ කියලා જાතියෙන් වසලෙක් වෙන්නෙත් නැහැ. වස මේ බමුණෙක් වෙන්නෙත් නැහැ. කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනියෝ. මේ මුස්ලිම් මිනිස්සු ඒ ගාතාව කියලා සතා කපනවා.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 ඒ නිසා මම තව කාටවත් ආදර්ශයක් වෙන විදිහට කටයුතු කරන්න ඕනේ. ඒ නිසා අනුක් අයට පුළුවන් තරම් මගෙන් මේ වෙන ආදර්ශයේ නිහඬ බණක් වීම සඳහා ශිල්පද රකින්නවා මිසක් අඳුර පාණ්ඩ කියලා කියා පාණ්ඩ ගියොත් ඇත්තටම මානසික අසහනයක් එනවා. අන්තිමට මානසික රෝගයක් බවට පත් වෙනවා.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 නියකුණ පිස්සුනේ මේ ගිහිල්වල මොකද්ද මේ අන් ඇවිල්ලානේ තියෙන්නේ කියලා. ඒ නිසා භාවනා කරන මිනිස්සු කියලා කියන්නේ අමුතුම පිස්සු జాතිය. මොකක්වත් නිසා නෙවෙයි. එකක් සිල්පද. දෙක මම ඇවිල්ලා භාවනා කරන කෙනෙක්. ඉතින් භාවනා කියන පදේ තියෙනවා භාව නෑව කියලා එක්කත් තියෙන වලිගේ නැති එක විතරයි අඩුපාඩුවට තියෙන්නේ.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 උඩ යන්න යන්න උණ ගහා තමන්ගේ ඔළුව පල්ලෙහාට නමා ගන්නවා මේ දෙකම පෙන්නනවා අත්ුක්කංශන පරවම්බර නොවන කෙනාගේ වර්ධනය එයා ඔළුව උස්සගෙන ඉන්නේ බොල් පී කරල කෙලින් ඒක හොඳට දකින්න ඔය තියෙනවා white flag කියලා වියල රෝගයක් තියෙනවා ඒකට හොඳ සිංහල නමකුත් තියෙනවා මට මතක නැහැ බොල් වී කරා ඒක කෙලින් උඩටම උප්පුම් බගන උස්ස උඩු උස්සගෙන ඉනවා ඒ මොකද ඇතුලේ මොකුත් නැහැ යටේ බොල් නම් ඔළුව උස්සනවා වියට පිරලන ඔළුව පාත් වෙනවා.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 ප්‍රථම ධානයේ උපදුවාට පස්සේ ඒ කෙනා කියනවා මයිත් එක්ක මේ භාවනා වැඩමුළුවට මෙච්චර ගාණක් ආවා. මං විතරයි ප්‍රථම ධානයේ උපයාගත්තේ. අනික් කට්ටියට බැරි වුණා. අනික් කට්ටිය හරි නෑ. ඒ කට්ටියට සීලය නෑ, සතිය නෑ, සමාධිය නෑ, කහිනවා, දඟලනවා, වටපිට බන මමන මෙහෙමයි කියලා අර උපයන ලද ප්‍රථම ධානයේ පදනම් කරගෙන වඩන ලද ප්‍රථම ධානයේ පදනම් කරගෙනත් අත්ුක්කංශන පරවම්බන කරන්න පටන් අර ගන්නවා.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 ඒක බොහොම ලස්සනයි. ඒක ධානයක් තියෙනවයි කියලා ඒ ගැන ආඩම්බර වෙන හැම චිත්තක්ෂණයකම සතියෙන් තොරයි ධානයෙන් තොරයි එයා වෙනත් කෙනෙක් බවට පත් වෙනවා. නිසා යාට ධානයක ඉන්න තියෙන චිත්තක්ෂණ ගාන මේ අත්ුක්කංශනේ නිසා මේ පරම් වම්බන නිසා කැඩෙනවා. අපි මෙහෙම හිතමු එක සරල ක්‍රමයට ඔන්න අද ප්‍රශ්න වගේක් ලියලා තිබුණා.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 අවුරුදු 16 මෙම තියෙනවා දැකලා ඇති. ඉතින් මෙයා දුවනකොට වටපිට බලනවා ළඟ එක්කන කොච්චර එන්නේ කියලා ගස්සනකොටම දෙහි ගෙඩිය වැටෙනවා. මේ හිමීර තටමඟල ඉදිරියට යනකොට යන්න පුළුවන්. දැන් මෙයා සලකලා බලන්න ඕනේ මගේ පිටිපස්සෙන් එනන කොච්චර ළඟින් දෙන්නේ ඈතින් දෙන්නේ කියලා ගැස්සිලා කරපු ගමන් බලන්න ගිය ගමන් දෙහි ගෙඩිය වැටෙනවා. ආය යන්න ඕන පුළුවන්. ඒක නිසා Taman සමබර භාවයේ ඉන්නවද කියලා පරීක්ෂා කිරීම සමබර භාවයට බාධා වෙනවා. ඒ නිසා මේ ඒකේ එන්නේ අර සියුම්වට මත් වෙන්නේ අත්ුක්කංශන පරවම්බනයක් නිසා ගලපා බැලීමක් ගටා වැලීමක් නිසා. ගලපා බැලීම ගටා වැලීම නොකර බෑ. ඒක නිසා ආධුනික යෝගාවචරයා හරියට මේ ඇතිවෙච්ච සතිය සතිය දෝ මට ඇත්තටම මේ අරමුණ දිගේමද යන්නේ කියලා කල්පනා කිරීම නිසා ආයසතියක් සතියෙන් පිටපැත්තට යන්න පටන් ගන්නවා. පිටපොර පාරට යන්න ඉඩ තියෙනවා. ඒක ඇත්තටම මේ මම මේ හුවා දක්වන්න ගියාට යෝගාවචරගේ දෝෂයක් නෙවෙයි.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 ඒක ඇත්තටම අත්ුක්කංශන පරවම්බන තරම් දරුණු කෙලේශයක් නෙවෙයි. නමුත් මේ අත්ුක්කංශන පරවම්බන කියන මේ බාහිර ක්‍රියාවලියේ තියෙන ලේස මාත්‍ර තමයි මේ. ඒකෙන් තමයි යෝගාවචරයට මේ Tamanට උපයන ලද ධර්මයේම හානි කර විදියට ඉතිනවා. අතුකංශනේ කියලා කියන්නේ ඇත්තටම උපයන ලද සීලයක් වෙන්න පුළුවන්. ඒ සීලයේම අනුන් පහත් කිරීමට යොදනකොට අකුසලයක් වෙනවා. Taman උපයන ලද ධානයේම අරයට නෑ මට විතරයි තියෙන්නේ මේක දිගට කරන්න ඕනේ ආදි වශයෙන් ඒකට ඕන නැති ලෝභයක් ඇති කරන්න ගිය ගමන් ඒ ඒ ධානයේ නිසාම Tamanට කොච්චර හානි වෙනවද කියනවනම් සරුවචනන්සේ වැඩ ඉන්න කාලෙම ධ්‍යාන භාවනා කරලා මරණාසන්න වෙලාවේදී ඒක ගන්න බැරිලා කැඩුණාට පස්සේ සියදීන සාගත චරිත දෙකක් තියෙනවා.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 නමුත් ඒ ස්වාමීන් වහන්සේ කැත්ත ගන්න. අසජි සූත්‍රය කියලා වෙනම සූත්‍රයක් තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේ මේ වෙලාවේදී සරුවචනාංශයට පණිවිඩයක් කරනවා පස්ථායකතේ කියන්නේ සරුවචනාංශයට අසජි තාම දුක්ඛිත තත්ත්වයකටපත් වෙලා ඉන්නේ ලෙඩ ඇඳේ ඉන්නේ. ඇඳෙන් නැගිටින්නත් බෑ. චිත්ත පීඩාවක ඉන්නේ. අර ගත්ත ධ්‍යානෙ දැන් නැහැ.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 ඒතර බුදුරජාණන්සේ අහනවා අසජි උඹේ සීලය පිළිබඳ සැකයක් තියෙනවද? අනේ නෑ ස්වාමීන් සීලෙ බිඳිලා නෑ. මිනිස්සුયો සීලවන්තයෙකුට ඕන වෙලාවක ධානය ඇති කරන්න පුළුවන්. උඹ හිතනවාද මේ සාසනයත් මේ ධාන භාවනා සාසනයක් කියලා? සමත සාසනයක් කියලා? නෑ. සීලෙ තියෙන ඕන වෙලාවක කරන්න පුළුවන් කියලා අර බුදු වචනේ ඇහෙනකොටම එයාට අර ඉහළ අත්තක් අල්ලන්න තිබුණු ධාන අල්ලන්න තිබුණු ආඩම්බර වෙනකොට එයාට තේරෙනවා මේ සීලෙ ධානය කරනකොට සීලෙ තියෙනවනේ ඒ සන්තෝෂය ඇති වෙනකොටම ඒ තුලින් ඇතිවෙච්ච ප්‍රමෝදය තුලින් සරුවචනාංශේ යාට විශ්වාසය ඇති කරලා දෙනවා. ඒක නිසා අපි මේ අත්ුක්කංශන පරමම්බන කියලා කියන්නේ අපිට දරන්න අදහන්න විශ්වාස කරන්න නොතරම් වෙන දෙයක්. ඇදෙ යුතු දැරිය යුතු දරා ගන්න පුළුවන් දෙයක් වශයෙන් දරාගෙන කටයුතු කරනකොට ඇත්තටම පරීක්ෂා කරන බලාවේ වෙලාවේදී ඒක එහෙම එකක් නොවේයි නම් ඒ තියෙන අමලියට මතිවත මේ අමලිය නිසා හරියට දුක්ඛිත තත්ත්වයටපත් වෙනවා මේක මේ භාවනාව පිළිබඳ අඳුර පානායට එක එක මට දැන් ලැබිලා තියෙන අර ධ්‍යානයේ මේ මාර්ගඵලයේ කියලා නැටුවට ඒක වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන් ඒ සඳහා හොඳම දේ තමයි ඔක ධ්‍යානයක් නම් එයා ඒක ඔප්පු කරයි නැවත නැවත කරන්න මාර්ගඵලයක් නම් එයා ඒක ඔප්පු කරයි කරදරයක් ආපු වෙලාව බලතැයි එයා හිතනවා මම මේ මාර්ගඵලය ලැබුණ නිසා ධ්‍යාන ලැබුණ නිසා කරදර නොආයතුයි කියලා. එහෙම න්‍යායක් නැහැ. ඇත්තටම මාර්ගඵලයක් ලැබුවද ධ්‍යානයක් ලැබුවද සතියක් තියනවාද කියලා දැනෙන්නේ කරදරයක් ආපුවම තමයි කියලා සූත්‍රයක සරුවත් chance සඳහන් කරනවා හොඳට සතිය වඩපු මිනිසයාට තමන්ගේ මේ සතිය කොච්චර ශක්තිමත්ද කියලා දැනෙන්නේ අසාධ්‍ය ලෙඩක් ආපෙලාට කියලා. එතකොට තේරෙන පටන් ගන්න සතිය යන්නේ.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 தත්තට ඊ ගන්න බැරි වෙනවා මෙයාට තීරුම් ගන්න තියෙන එක නෙවෙයි දැන් මට එක සැරයක් ප්‍රමෝදය ආවේ නිසා මට පුළුවන් ඉස්සරහට යන්න පින තියෙනවා මේ ප්‍රමෝදේ නිත්‍ය ධර්මයක් නෙවෙයි. ප්‍රමෝදේ සුඛ ධර්මයක් නෙවෙයි. ප්‍රමෝදේ ආත්ම ධර්මයක් නෙවෙයි. මේකත් අනිත්‍ය දුක්ඛ අනාත්මයි.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 අපි එදිනදා ජීවිතේ කියාපෑම අඳුරේ වැඩි නම් අගෝසන ගතිය වැඩි නම් භාවනාදී හම්බෙන මේ පුංචි පුංචි දේවල් වලට ඒ වගේම පොත්වල කියවලා තියෙන මේ පිස්සු කතාවල් වලට හරියට අවුල් කරගන්න ගතිය ගියන් අතර වැඩි. සංඝයාගේ නෑ කියන්න බෑ නමුත් සංඝයාගේ ඒ ප්‍රතිශතය අඩුයි.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 අපි ප්‍රොෆෙසර්ස්ලා වෙලා, අපි දොස්තරලා වෙලා. උඹට පුළුවන් නම් බලපන් අපි මේ simple living high thinking. ඊටාම සරල ජීවිතයක් ගත කරන බෞද්ධයි කියන්නේත් නැහැ. ඔය සුදු සරමක් ඇඳ ගන්නවා, විදිහට පාවිච්චි කරනවා. අපි නිතරම කාලය ගත කරන්නේ සමගිව රැස් වෙලා භාවනා කරන්නයි ධර්ම සාකච්ඡා කරන්නයි.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 ඒ නම දිහා බලනකොට පේනවා කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ කියනවා ඒ ශාන්සි ලියපු හොඳ පොතක්. ඒ විශ්වවිද්‍යාලයක ඉන්න ප්‍රොෆෙසර් කෙනෙක් වෙන හාමුදුරුවෝ දුන්නලු පොත බලක අයියෝ නිකම්ම භික්ෂුණානන්දනේ. ඒ වැඩක් නැහැ කිව්වලු මේ පොතේ. භික්ෂුණානන්ද පිටිපස්සේ MSc PhD කියලා ලියලා නැති ඉඳා. ඒ පොත කියවන්නේවත් නැහැ. ඔන්න සමාජයේ හැටි. ඒක නිසා භාවනා කරන ගමන් ඒ අත්තුක්කංශට වෙනකොට බුදුහාමුදුරෝ මේ අපේ සාරිපුත්‍ර මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ පෙන්වන්නේ අනත්තුක්කංශේති Taman හුවා දක්වන්න යන්නේ අපරං වම්බෙහිති කවදාකවත් කවුරුත් හෙලා දකින්නේ එයා ආනන්තරිය අකුසල කර්මේ කරන්න පුළුවන් එයා බෞද්ධෙක් වෙන බෞද්ධකම ඉඳලා කතෝලික ආගමට යන්න පුළුවන්. තම වෙනාගම ප්‍රශ්නේ නැහැ. ඉතින් අපිට මොකද්ද ඇති වෙන්නේ? හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදේ. ඒ කරපු ගමන් අපි කිව්වොත් මේ චිචි හරිම කැතයි අපේ ජාතියට හොඳ නැහැ වර්ගයට හොඳ නැහැ කියලා නටන්න ගිය ගමන් වෙන්නේ මොකද්ද අපි හිතනවා මේ බුද්ධ ආගම බොහොම උසස් මේක තමයි එකම ආගම අනිත්‍යව නැහැ කිය. බුදුහාමුදුරුවත් එහෙම කියලා නැහැ. බුදුහාම කිව්වේ හැම ආගමික ශාස්ත්‍ර කෙනෙකුටම ගරු කරා. අඩු ගානේ බුද්ධ ධර්මයේ පැත්තක තියලා අශෝක ධර්මයේ කියවන්න ලෝකේ අපි දන්න කාලේ පහළ වෙච්චි දේශ චක්‍රවර්ති අශෝක ධර්මයේ තිබුණේ හැම ආගමකටම සලකන්නේ. ඕනම කෙනෙකුට ඒ අයිතිවාසිකම දෙනවා ඕනම කෙනෙකුට මේ ආගමෙන්ද ලේ ආගමෙන්ද යනවා ඒක මේ ඒ පෞද්ගලික යාගේ තියෙන මතයට කවුරුත් අත තියන්න යන්න ඕනේ අපිට නෑනේ අපිට නිකම්ම කරප්පන් එනවනේ ඒ මෙල්බන් ගිය වෙලාවේ භාවනා කරන වෙලාවේදී ඒත් හොඳ මහත්තයෙක් අමාරුවෙන් තමයි භාවනාවට වාඩි වෙන්න ඉඳ ගන්නත් බෑ යාට gedirin එන්නත් බෑ මයිත් එක ටික සුහදයි ඉතින් දවස් 3ක් හිටියා දවස් 7කට ආවේ දවස් 3 වෙනි දවසේ ගාව කොහොමද ස්වාමීන් වහන්සේ භාවනා කරන්නේ කියලා ඉතින් බොහෝමත්ම පශ්චාත්තාපෙල මම ඇයි මොකද ලංකාවේ මුස්ලිම් මිනිස්සු ගිහිල්ලා හාමුදුර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 දැන් බලපන් කොච්චර අමාරුවෙන් දවසට කොච්චර හරි කමන්නේ ස්වාමීන් වහන්සේ මම යනවාද? මට මොන විදියෙන්වත් හිත තියාගෙන ඉන්න බෑ. මං කෝ මඹට ගිහිල්ලා කියන්න ලංකාවට ගිහිල්ලා මම තන්නේ කර පුවත්පත් කාර්යෝ මවන පච. මෙහෙම දෙයක් වෙලත් නැහැ සමහරලාට. සමහරට ගැනදීක් මීයක් මරන්න ඇති. එහෙම දෙයක් වෙන්න ඇති. ඔය පත්‍ර යන්නේ කොහොමද? කතෝලික මිනිස්සු බෞද්ධ භික්ෂුවක් මරලයි. ඉතින් මේකනේ පත්‍ර කාර්යෝ කරන වැඩේ. ඉතින් අරේ ඉන්න මිනිස්සු කර දවස් හතේ බහනවා පැත්තක දාලා ಜಾතිවාදී හැඟීමෙන් අපිට වෙච්ච වසවිල්ලක් ජහාවක් මේ වතියේදී කොහොමද භාවනා කරන්නේ කියලා.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 අනේ පළච්චාවයි කියලා තවද්ද වෙලා බැනලා කියන බෞද්ධ භික්ෂුවක් වශයෙන් ජාතික ආගමේ ප්‍රෞඩ වීරත්වයේ රකින්න ඔබ වහන්සේලාත් ඔහොම කතා කරනවා නම් කොහොමද කියලා ඉතින් මං කිව්වා ඉතින් මයිලගේ ප්‍රෞඩත්වයක් නැත්තම් මොකද කරන්නේ මාත්‍යෝ මන්ට එහෙම ඇඟීමක් නැහැ. දැන් මේකේ දැන් මේ වැඩසටහනේ ඉඳලා ඌට කරන්න බැරි නම් මෙතනින් අනිත් අතේ කතා කරලා සෙල්ෆෝන් පාවිච්චි කරනට ඌ යන්නේ කොහොඳනේ? විරුද්ධද ඔයගොල්ලෝ ඒකට? දැන් මේකේ කටුව බරපතල හිර හිර දඬුවම් දුන්නා වගේ මෙයාට ඉඳගෙන හින්නත් බැරි නෑ. මේ රැයට නොකා ඉන්නත් බැරි නම් සක්මන් කරන්නත් බැරි නම් ඉන්නකම් කරන්නේ කතා කර කර ඉන්න එක නා පත්‍ර බලන එක නා ඒ මනසේ යන්නේ කොච්චර හොඳද ඉතින් මේ ඉඳුරු කට්ටියට බලන කරතයි අර මාත්‍යර බොහොම කේන්ති ගියා කේන්ති ගිහලා මම ඉස්රාම් වාඩි වෙලා ඉඳපු ගාව එහෙනම් ඔබ වහන්සේ කියන්නේ බුද්ධ පූජා තියන්නත් එපයි කියලාද ඒ කල්පනා කරලා කරලා කරලා සාකච්ඡාවේ මැදට පැනලා බුද්ධ පූජා තියන්න එපයි කියලාද ඊට පස්සේ මං කව මාත්‍යෝ ගඳ කීරට කියලා මල පූජා කරත් වැසිරියට කියලා මල පහ කරත් දෙකම එක පින්නනේ සතියෙන් කරනවනම් තාද්ද වුණා කියන්නේ 84000 පැන්නා. මම ගඳ කීරට කියලා මල පූජා කරත් වැසිරියට කියලා මල පහ කරත් එකම පින මහත්යෝ සතියෙන් කරනවනම් කියලා. දැන් මේ මහත්යා වචන ගලපනකොට මට ආර්දනා කරපෙන්නගේ නෝනා හිටියේ අර වගේ තැනක. එයා හයියෙන් කතා කරලා ඒක නේද ස්වාමීන් වහන්සේ බුදුරජාන් වහන්සේ උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති කියලා ඇහුවේ ඒක නේද කියලා ඇහුවා. අර මාතේ උලන් එහෙම බහැලා ගියා. ඒ තරම් හැඟීම, ඒ තරම් ಜಾතිවාදී හැඟීමක් තියෙනවා. අපි ඒකට කවුරුත් අත තියන්න බෑ. කොච්චර අත්ොක්කංශන පරවම්බන ඇති. ඉතින් මෙහෙ වගේ ඒ මත ඇත්තටම භාවනා කරන කෙනෙක් නෙවෙයි. හොඳ ත්‍රිපිටකධාරී හොඳ මහත්ෙක්. මට වැඩි හොඳ මහත්ෙක් ඇත්තටම.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 වේදනාවෙන් අරමුණට එනවා. මේ යෝගාවචරයට එකයි කරන්න ඕන හිත පිට යනවා කියලා පශ්චාත්තාප වෙන ක්‍රමේටම පිට ගිය හිත ආපහු එන එක බැලුවොත් නිවන්. පොඩි වයර් මාරුවක් තියෙන මෙතන. අපේ හිත වරදින පරදින ආරම්භයෙන් තමයි කෙලස් රස කරන්නේ. ඒක එක න හට ගැනීම.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 දිනු වෙනවා නමුත් දන්නේ අපි ගණන් කරන්නේ අකුසල් වැරදිච්ච පෙරදිච්ච ඒ නිසා මේ සෝචස්ස කරන උගන්නන්ටයි මොග්ගල්ලාන ස්වාමීන් දෝචස්ස කරන උගන්වන්නේ දෝචස කරන ධර්ම පාපෙට මාරපාක්ෂික පැත්තට අරිනවා. සෝචස කරන කියලා කියන්නේ සෝචකී කරුව කල්පනා කරන හිත පිට ගියාට ආපහු එනවනේ.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 ඉන්නේ එතෙන් අපේ දරුවෝ පුරුදු කරන්න පුළුවන්. එතෙන් අපේ හිත හදන්න පුළුවන්. එතෙන් අපේ මානසිකාරය යොදන්න පුළුවන්. එතෙන් සතිය පිටවන්න පුළුවන්. එතෙන් අප්‍රමාද වෙන්න පුළුවන් නම් අපි විතර සතුට වෙන්න පුළුවන් જાතියක් මුළු ලෝකෙම නැහැ. නොවෙන එක නෙමෙයි ප්‍රශ්නේ. අපි මේ පව් සමාදන් වීමේ අකුසල සමාපත්තියේ ශ්‍රේෂ්ඨ වෙලා තියෙන්නේ.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 ඒකයි මේ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ සරුවච්චන් වහන්සේ නානා ක්‍රම වලින් පෙන්ලා දීලා තියෙන්නේ හැම දෝචස කරන ධර්මයකම අනිත් පැත්තේ සෝචස කරන ධර්මයක් තියෙනවා. දෝචස්සේ හරහා සෝචස්සේ ඉගෙන ගනින් ඉගෙන ගත්තට පස්සේ Tamanටම Tamanගේ ඒ ස්වාධීන ගතිය ක්‍රමසාවිදි ඇති කරගන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා. ඉතින් අද දවසේ ධර්ම දේශනාව සියලු දෙනාටම මේ විදිහට Taman තුල තියෙන ධර්ම හරහාම නැවත Tamanට ඒ ආරක්ෂක භූමියට, ക്ഷേම භූමියට, සුවච ධර්මයට පැමිණීමට හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සියලු දෙනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා